ඔබ ධර්මයේ ඉගෙන ගන්න සකසලා නෙමෙයි නම් යහුම්කම් දෙන්නේ. ඔබ ඉගෙන ගන්න සකසලා නෙමෙයි නම් දරා ගන්න සකසලා නෙමෙයි නම් ඔබ අර්ථය හොයන්නේ සකසලා නෙමෙයි නම් ප්‍රතිපදාවක් කරන්නේ සකසලා නෙවෙයි නම් ඔබ නිවන් දකින්න එක කෙසේ වෙතත් ඒක නම් වෙන්නේ නෑනේ කොහොමත් සාසනය විනාශ කරනවා විද්‍යාඥයෝ අවශ්‍ය වෙලා වෛද්‍යවරු අවශ්‍ය වෙලා ස්කෑන් යන්ත්‍ර අවශ්‍ය වෙලා සම්පදායෙන් දේවල් අවශ්‍ය වෙලා ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට ආලාරකාරම අවශ්‍ය වෙලා උද්දකරාම් පුත් අවශ්‍ය වෙලා දැන් ඉන්න ඉන්දිය සමාජයේ ඉන්න කට්ටියන් කරුණු අවශ්‍ය වෙලා ඉතින් එයි දැන් ඒවත් එක්කනේ කරන්නේ බුදුරණවහන්සේගේදී ඒ විදිහට කටයුතු නොකළොත් ඔබ තේරුම් ගන්නද අවබෝධ කරනවා කියන එක නෙවෙයි ඒක වෙන්නේ නෑ කොහොමත්ම සාසනේ විනාශය කරයි ඔබ කරන කටයුත්තෙන් වෙන්නේ ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂවන ඒක ඒ විදිහට ඉස්මතු කරන එක ශ්‍රාවකත්වය බුදුරන් වහන්සේ පමණක් විශේෂවන මුලැමැදාග සුන්දර අර්ථ ව්‍යංජන සහිත වූ ඊතරවන ප්‍රතිපදාවක් සක්කාය නිරෝධයක් ඉස්මතු කරන ධර්මය. ඉතින් ඒකට විශාල විනාශයක් නේද එහෙනම් කරන්නේ සකසලා ඇහුම්කන් දුන්න නැත්නම් සකසලා ඉගෙන ගත්තේ නැත්නම් සකසලා දරාගත්තේ නැත්නම් සකසලා අර්ථ හෙව්වේ නැත්නම් සකසලා ප්‍රතිපදාවක් කරේ නැත්නම් ඔබ කරන්නේ එහෙමද කියලා හිතලා බලන්න. ඉතින් දැන් මේ විදිහේ දෙයක් කරමින් අයියෝ ස්වාමීන් වහන්සේ අපට තේරුම් ගන්න අමාරුනේ. අපේ ප්‍රතිපදාව වැඩෙන්නේ අපට මේ අර්ථය ප්‍රතිපදා අර්ථය එක්ක මේ මාර්ගයට යමු වෙන්නේ අපට යෝනිසමනසිකාරය උදා වෙන්නේ අපට මෙවුව වෙන්නේ නෑනේ. ඉතින් එහෙම වෙයි වේ. කරන්නේ සාසනය විනාශ වෙන දෙයක් නම් වෙන්නේ නෑනේ. එහෙනම් සාසනය විනාශ වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඔන්න පඨම සද්ධම්ම සම්මෝස සූත්‍රයේදී සාසනය විනාශ වෙන කරුණු. කොහොම ගරුත්වයක් මේ ධර්මයට තියෙනට ඕන. අසාමාන්‍ය. Tamanට මොකක්වත් හිලව්වක් කරගන්න එහෙම නෙමෙයි. ගනුදෙනුවක් කරගන්න එහෙම නෙමෙයි. ඒ අසාමාන්‍ය උත්තුම් භාවය.